මේ අවස්ථාවගෙන යන විපස්සනා ධර්ම දේශනා මාලාවේ අපි දවසින් දවස විපස්සනා සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? නැත්නම් සම්මා දිට්ඨිය විපස්සනාවට පරව අපි දවසින් දවස දිනු දිනු කරගන්නේ කොහොමද? ඒකට අනුග්‍රහය දක්වන්නේ කොහොමද? ඒකට අනුග්‍රහය වශයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය ධර්ම දේශනාවලට අනුන්දීම් ආදීන් ශ්‍රද්ධාව දිනු කරගන්නේ කොහොමද? ඒ ශ්‍රද්ධාව සාමාන්‍ය ප්‍රසාද ශ්‍රද්ධාව කියන ලාමක මූලික ශ්‍රද්ධාවකින් අතර වෙන්නේ නැතුව ඉන් එහාට ඒ ශ්‍රද්ධාවට ඥානයක් මුසු කරගෙන නැත්නම් මේ ශ්‍රද්ධාව ඥානයක් සමග සමබර කරගනිමින් අපි මේ ප්‍රසාදයේ උපදවා ගන්නා වූ සද්ධාදීය වස්තුන් කියන්නේ මොනවද කියලා විමසා බැලීමක් කිරීමයි මේ යෝගාවචර ජීවිතය කියලා කියන්නේ. එවැනි සාමාන්‍ය සද්ධාවකින් අතර වෙන්නේ නැතුව ගැඹුරක් හොයන තමන්ගේ සද්ධාවත ප්‍රඥාව මුසු කරගන්න සමබර කරගන්න ඒ අනුව බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රබඳු කෙනෙක්ද ධර්මයේ කියන්නේ ඒබඳු ධර්මයක්ද සංඝයා කියන්නේ කවුද? කර්මයේ සහ කර්මඵලයේ කියන්නේ මොකද්ද? මේ භවයේ ස්වરૂපේ කොහොමද කියලා මේවා පිළිබඳව අධ්‍යයනකින් අන්ධබස්තියකින් මුලාවකින් ගත කරනවා වෙනුවට මේ සද්ධාදේය වස්තුන් මොනවද කියලා සොයා බැලීමේ වැඩපිළිවෙලකට යම් කිසි කෙනෙක් පිළිපන්නන සකස් වුණා නම් එවැනි පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ මේ විපස්සනා ධර්ම දේශනා ක්‍රමයට භික්ෂුවයන්ට වටිනවා කියන එක සඳහන් කරනවා. අද මේ රැස් වෙලා ඉන්නේ අන්න එවැනි වැඩ පිළිවෙලකට එකතු වෙච්ච සමෝ වෙච්ච පිළිසක්. ඒ අනුව අපි දැනට ඒකක් විතර කාලයක් ගත කරගෙන තියෙනවා විශේෂයෙන්ම මේ ශ්‍රද්ධාවේ ස්වરૂපය කියන එක. එවැනි ශ්‍රද්ධාවක් දඟුරක් වශයෙන් තේරුම් අරගන්නකොට අපිට ලැබෙන ඵල ප්‍රයෝජන මොනවද කියලා ධර්මානුකූලව පෙර අපේ ආචාර්යයන් වහන්සේලා පිළිගත්තා දක්වන්න යෙදෙන ධර්ම මාර්ගානුකූලව පැහැදිලි කරන්න යෙදුණා. මේ නිසා අපි කල්යාණ මිත්‍රයා කියන ආදර්ශ චරිතයක් කුල චරිතයක් ඉදිරිපත් කරගෙන ඒ කල්යාණ මිත්‍රයාණන් සද්ධා සම්පන්නෝ කියන ගුණයට ගැලපෙනවා. මේ සබ්බා සම්පන්නෝ කියන ගුණය ඇති කරගත්ත මේ කල්යාණ මිත්‍රයා නොපසුබතව මේ සද්ධාව වැටෙන්න දෙන්නේ නැතුව ගෙන යාම නිසා ශ්‍රද්ධාව වැඩි වඩා තරකර ගැනීම නිසා මුල් දක්වා ගැනීම නිසා වියෝච ගරු භාවනීයෝච ආදී ගුණ සම්භාරයක් Taman තුළ රැස් කරගෙන ඒ ගුණ මාර්ගයෙන් කල්යාණ මිත්‍ර ගුණයක් වශයෙන් ලෝකයාටත් මේ ධර්ම දේශනා ක්‍රමයෙන් සාසනය පවත්වනවා එතකොට මේ තමන් දිනු කරගත්ත ශ්‍රද්ධාව නිසා අනන්ත අප්‍රමාණ ශ්‍රද්ධාව දිනු නොකරගත්ත පිළිසකට ශ්‍රද්ධාව වඩලා දෙන්න ඇතිලින්ම පිළිපියා වූ ශක්තියක් කල්යාණ මිත්‍රයාට පිළිතනවා. දැන් මේ සෑම දිනෙකම අන්න එවැනි කල්යාණ මිත්‍ර චරිතයක් ඉදිරිපත් කරගෙන තමයි මේ ඉදිරියට ගමන් කරන්නේ. ඒ අනුව ඒ කල්යාණ මිත්‍රයා විසින් ධර්ම ගුණ, සතිපට්ඨාන භාවනා ගුණ සතිපට්ඨාන වඩනකොට ලැබෙන ආනිසංස එකින් එකක් විස්තර කරලා දෙනවා. මේ කල්යාණ මිත්‍යාගේ ස්වභාවය. මේ සද්ධාව ඇති පුද්ගලයාට ධර්මයේ ඇතඳ කලස්සනවා. මොන විදිහේ ධර්මයක්ද? විපස්සනා සම්මාදිට්ඨිය ඍජු කරන විපස්සනා සම්මාදිට්ඨියට උනන්දු කරගෙන ධර්මයක් නැවත නැවත ඇහෙන් සලස්වනවා. ඒ සඳහා ශ්‍රද්ධාව පිළිගැනීම සඳහා සතිපට්ඨාන භාවනාවේ අත්තා වූ සත්තානං විසුද්ධිය සෝත පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස් අත්ගමාය ආදී විදිහට සතත් බුදුරජාණන් වහන්සේගේ මුඛීමක දේශනාවේ සඳහන් වෙච්ච ආනිසංස පෙන්වලා දෙනවා. මේ ආනිසංස පෙන්වලා දීලා මේ සත්තානං විසුද්ධිය කියන කෙනෙකුගේ సంతානිය පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල හිත පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල අත්ත්වබව කියලා දෙනවා. ඒකට යොමු කරනවා. ඒ අනුව තමන්ගේ මේ සංකාණී කියනා වූ සදින්ද්‍රිය ඇහ කන ගන්ධ සුවඳ දැනෙන නාසය දිව රස බලන දිව ස්පර්ශ ලබන ශරීරයේ සාහිත කියනා වූ මේ සදින්ද්‍රිය මේ දොරවල් හයේ සිදුවෙනා වූ දේවලට ඉතාමත්ම අවධානය ඉතාමත්ම ඇදහිල්ලකින් ගෞරවයෙන් මේ දේවල් රැක ගන්නට මේ දේවල් වල සිදුවෙන දේ වග බලා ගන්නට කියන එක මේක තමයි විපස්සනා සම්මාදිටියට බර මේ අය බර පිළිබඳව අවධානමත් වෙන්න කියන එකට යොමු කරනවා. නමුත් භාවනා කරතොත් අර යෝත ගර්භාවනියෝත ආදී ගුණ දිනු කරපු කල්යාණ මිත්‍යා දන්නව මුළු කරපු නැති හිතකට එහෙම නැත්නම් සූදානමක් නැති හිතකට මේ ඇහි වෙන දේ කනේ වෙන දේ, නාසයේ වෙන දේ, දිවේ වෙන දේ, ශරීරයේ වෙන දේ, හිතේ වෙන දේ ආදී මේ සෑම සියලු දෙයක්ම දැක ගන්නට කරුණ කරුණ වශයෙන් ඇත්ත ඇති ඇතින් අවබෝධ කර ගන්නවා කියන එක එසේ මෙසේ පහසු වැඩක් නෙවෙයි. ඒක බොහොම ජීවුන මනසකට ඕම ප්‍රෝණ කරපු මනසකට කාලාන්තරයක් යොදවපු මනසකට භාවිත මනසකට තමයි කරන්න පුළුවන්. ඒ නිසා අර මූල පරමාර්ථයේ හිතේ ඇතුව. ඒ කියන්නේ ඉන්ද්‍රයන් හයට ඒ හය දරට ගොදුරු වෙන සෑම අරමුණක්ම විපස්සනා වශයෙන් දැකගන්නේ දැනගන්නේ කියන අදහස ඇතිව මුලින්ම ඊටාන ප්‍රකට නිතරම පවතින නොසිදී පවතින අරමුණකට හිතයන්ට උපදෙස් මේ අරමුණේ එක්දහස් වෙන්න පුළුවන් අප සැකෙන්න වෙන්න පුළුවන් ඉන්දීන හැකෙන්න වෙන්න පුළුවන් ආස්වාද ප්‍රසාද උලංගරල්ල වෙන්න පුළුවන් මොන එකක් හෝ වේවා යෝගාවචරයට මේ දිවි දෙතර කටයුතු කරමින් ඉඳලා මේ ශ්‍රද්ධාව ඉපදිලා සංසාර බය ඉපදිලා සම්මා දිට්ඨිය පිහිටවා ගැනීමට පෙළඹෙන නරකයාට අන්න අර විදිහේ එක අරමුණක් ඉදිරිපත් කරලා දෙනවා. ඉදිරිපත් කරලා දීලා ඒ පිළිබඳව ආනිසංස රාශිය මතක් කරලා දීලා ඇති සාගරට මේ මූල කර්මස්ථානයේ පිරිසිඳින්න ආවාද වෙනවා. උපදෙස් වෙනවා. ඒ අනුව අද මේ පිළිපේ සමහරක් අත්ෝ ප්‍රධාන වශයෙන්ම අතිපූජනීය මහා සීතාරෝ විසින් නැත්නම් අතිපූජනීය මහා සීතාරෝ කියනා වූ කල්යාණ මිත්‍යා විසින් අනුගමන වදාරන්ට යෙදුණු මේ උදරයේ පින්දීන හැසිරෙන සිිත යදනවා. සමහරක් පිළිත කරගෙන ආපු විරුද්ධ නිසා තාමත් ආනිසංස දකින්න නිසා තමන්ගේ සිිත උඩ හුලංගල්ලක ආනාපානයක සිිත යදමින් මේ වටිනා වැඩ පිළිවෙල පියස් කරලා තියෙනවා. මේ විදිහට අරමුණ ප්‍රධාන අරමුණ මූල කර්මස්ථානයේ ඉදිරිපත් කරගෙන ඒ මූල කර්මස්ථානයේ අනුව සතිය සිහිය නැත්නම් මෙනෙහි කිරීම මානසිකාරය විදේයට පවත්වාගෙන යනකොට මේ යෝගාවචරයට මෙතෙක් කල නොදකපු විදිහට මේ කිවිීමේ හැකිලීමේ වග විස්තර ආස්වාදපත් ආසේ වග විස්තර වැටෙන්න පටන් ගන්නවා ඒ අනුව සතිපට්ඨාන හතරකට කඩලා දේශනා කරන්න යෙදුණු සතර සතිපට්ඨානයේ කාය ආනපස්සනාව පිළිබඳව වෙනදා නොදකපු තරම් විස්තර වෙනදා නොදක්ක තරම් කාලයක් ඒ සඳහා යොදවලා ඉතාම ශ්‍රද්ධාවෙන් පිළිසිඳින්න පටන් අරගන්නවා. මේ විදිහට කරගෙන යෑම බුදුරජාණන් වහන්සේ කායේ කායානුපස්සී විහෙරති කියලා සතිපට්ඨාන සූත්‍රයේ දක්වන්නේ යෙදුණා. අපි එදා අවසාන වශයෙන් සාකච්ඡාවට යෙදුනේ මේ කය කියන එක ඉතාම විශාලව පැතිරිච්ච වචනයක්. ඒ නැත්නම් ඇහි සිදුවෙන වැඩ, අනේ සිදුවෙන වැඩ, ආසේ සිදුවෙන වැඩ, දිවේ සිදුවෙන වැඩ, ශරීරේ පුරාම ස්පර්ශ රසයෙන් සිදුවෙන වැඩ, සිතේ සිදුවෙන වැඩ ආදී වෙන්නේ මේ කොටස් ඔක්කොම එකතු කරපුවාම තමයි මේකට අපි సంతානය කියලා ගන්න. ඒකේ හිත අයින් කරගත්තාම රූප කොටසට අපි කය වශයෙන් ගන්න. මේ කයේ කය වශයෙන් මෙනෙහි කිරීම ආධිමත්‍යාට බරපතල වැඩි නිසා මේ කයෙහි විවිධ ස්වරූප ඇවිදින කය හිඳ ගන්නා කය සැතපෙන කය සක්මන් කරන කය නරන කය දිගහරින කය හැරෙන කය ආදී වශයෙන් මේ මේ අවස්ථාවේ සම්මතානුකූලව ගැනීම එක එකක් කුංචි කොටස් වලට හදාගෙන මේ කය කියන එක ආධාරණ ගවේෂණයක් පරිශ්‍රණයක් තමයි මේ සිද්ධ වෙන්නේ. එදා අපි ආදර්ශයක් වශයෙන් ගත්තේ හඳ ගන්නා අවස්ථාව යෝගාවචරය භාවනා පරියන්කෙට වාඩි වෙන අවස්ථාවේදී මේ වාඩි වෙන වැඩ පිළිවෙලට හිත යොදාගෙන ඊ타නත්ම ඉවසිල්ලේ ඊ타නත්ම දෙමිහිත වාඩි වෙන ක්‍රියාව දිහා සතියේ හිඳිමි හිඳිමි කියලා හිඳ ගන්නා කය අරමුණු කරගෙන වාඩි වෙනකොට ඒ යෝගාවචරයට මූලිකම වැටෙනවා වෙනදා එකවරටම බඩබඩ ගාලා කඩිමුඩියේ වාඩි වෙච්ච මේ ශරීරයේ එමෙහිට බලනකොට වැඩපිළිවෙල වල රාශියක් තියෙන බව. අත පිට හැරෙනවා නැවෙන වැඩපිළිවෙල වල තියෙනවා. කොණ්ඩේ පිට හැරීම නැදීම වැඩපිළිවෙල වල තියෙනවා. කයේ පිට හැරීම නැදීම වැඩපිළිවෙල වල තියෙනවා. ජීනේ පවතිනවා. නැවීම, දිග හැරීම, උණුසුම් වීම, සිසිල් වීම ආදී විදිහට විවිධ වැඩ. මේකේ යෝගාවචරයට දක් ගන්න පුළුවන්. උපදේශයේ වශයෙන් තියෙන්නේ දිගටම හිඳින බව හිඳිමි හිඳිමි කියලා මෙනෙහි කරමින් මේ එකක්වත් අතනහැර පිටින් දිගටම නිරීක්ෂණය කරන එකයි මානසික කාර්යයට නංවන එකයි විපස්සනාවට නැංවීමයි එතකොට මේ වෙද පිළිවෙල දවස් දෙකක් තුනක් වශයෙන් හිඳීමක් පාසා සානත්කතියෙන් ඉතිපිල්ලෙන් වාඩි වෙනකොට යෝගාවචරයට වැටෙනවා මේ හිඳීමේ වැඩ පිළිවෙලට මුලින්ම මට ඉඳ ගන්න ඕනේ කියලා හිතේ චේතනාවක් පහළ වෙනවා. ඒ චේතනාව අනුව දිගින් දිගටම චේතනාවලියක් හඳ ගැනීම අවසානයේ දක්වාම හිතේ පහළ වෙනවා. ඒ හිතවිලි ඒ චේතනාවලිය පහළ වෙන තාක්කල් ශරීරය හිත ගැනීමේ ක්‍රියාවේ ඉඳලා හිත ගැනීමේ ක්‍රියාවට වෙනස් වෙන්න පටන් අර ගන්නවා. ඉතින් උපදේශ අනුව අර කියන ඕකප්පන ශ්‍රද්ධාව නැත්නම් මේ ධර්ම කරුණු මන මගේ ශරීරයම සාක්ෂි කරගෙන දැකගනින්නේ කියන බලවත් ශ්‍රද්ධාව ඇතිව ගෞරවයෙන් ඊටම සැලකිල්ලෙන්නේ ඉඳ ගැනීමේ වැඩපිළිවෙල පරීක්ෂා කරගෙන යනවනම් යෝගාවචරයට වැටෙනවා ඉඳ ගන්නා කය ඊටම ප්‍රකටව ඒ කටයුත්ත කරන හැටි Tamanට දැනෙනවා වැටෙනවා ඒ වාගේම ඒ කය දිහා බලාගෙන ඉන්න මෙනෙහි කරන හිත මෙතලි ඒ ඉඳ ගන්නා වැඩපිළිවෙල නිරීක්ෂණය කරන බවත් වැටහෙනවා. එතකොට දකින්න හිතයි නැමෙන පිටහැරෙන ඉඳ ගන්නා වූ කයයි කියන මේ දෙක බොහෝම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මොකද යෝගාවචරාගේ හිතේ ඒ අවස්ථාවේ කල්පනා කිරීමේ සැකන සාම ඍජුව හඳ ගැනීම තමයි Tamange මුළු ජීවිතේම වටිනාම දේ. මොකද ඒ වර්තමාන වශයෙන් දැන් මේ සිද්ධ වෙන දේ. Tamanටම අත්දක ගන්න පුළුවන් දේ. මේකෙන් තමයි නියම වශයෙන් ඇත්ත ඇති හැටියෙන් දැක ගන්න පුළුවන් බීජය පදනමේ සකස් වෙනවා. ඒ නිසා යෝගාවචරය පූර්ණ රතේම හිත සම්පූර්ණයෙන්ම සද්ධාරෙන් එහි යොදවගෙන මෙනෙහි කරගෙන යනකොට යෝගාවචරයට වැටෙනවා නිම්නාංකක වශයෙන් මේක දිහා බලාගෙන ඉන්න මෙනෙහි කරන හිත. බොහොම පිළිසිදු බව දෙනවා. ඉඳ ගැනීම දුෂ්කර වුණත් ඉඳ ගැනීම සපවත් උනත් මෙනෙහි කරන හිතට ඒක ලොකු බරක් වස්තාලුවක්වත් නැහැ. මෙනෙහි කරන හිත මෙනෙහි කරන හිතමයි. ඒ මෙනෙහි කරන හිත අනුව ඒ කාය වෙනස් වෙන වෙනස් වීම සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, ජීවිත වශයෙන් වෙනවා වෙන්න පුළුවන්, හිමීද සිද්ධ වෙනවා වෙන්න පුළුවන්, වේගයෙන් සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. සෑම දෙයක්ම රූප කොටස් පමණයි, ආධි කොටස් පමණයි. මේ විදිහට මෙනෙහි කරගෙන යන්න කිසිම බාධාවක් නැහැ. සද්ධාවත්, වීර්යයත්, හරි එල්ලයක් පවතිනවා නම් මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට යනකොට යෝගාවචරයට වැටෙනවා මේ ඕනම ක්‍රියාවලියක් දිහා බලාගෙන ඉන්න නැත්නම් මෙනෙහි කරන හිතයි ඒ ක්‍රියාවලියයි කියන මේ වැඩ පිළිවෙලවල් දෙක තමයි මේක පවතින්නේ කියලා. නමුත් මෙතනදී මේ උපදේශ පන්තිය පිළිබඳව එකක් තමයි ඇයි මේක මේ විදිහට දකින්න මෙනෙහි කරන්න ඕනේ කරන්නේ අපි එදා සාකච්ඡා කරපු විදිහට සෑම වැඩ පිළිවෙලකටම හිඳිනවා හිඳිනවායි කියලා කය කය කියලා මෙනෙහි කරුවත් අපිට දැක ගන්න බෑ. අපි වෙලාවේ හිඳින කය වශයෙන් විශේෂ කරලා මෙනෙහි කරනවා. ඒකට අපි නිදර්ශන සහිතව සාකච්ඡා කරා. තවත් ප්‍රශ්නයක් තමයි මේ භාවනාවේදී උඟදෙනකොට පටලැවෙන්නේ උඟදෙනෙක් නොසලකා හරින්නේ ඇයි මේ නාම ධර්ම රූප ධර්ම කියන දෙකොටාසෙම ඉදිරිපත් කරගන්න හදන දැනගන්න හදන පිළිබඳව රසාවිත ඥානය අපේක්ෂා කරනවා නම් ඇයි මේ රූප කොටස් විතරක් මෙනෙහි කරන්නේ? ඇයි මේ රූප කොටස් වලටම අපේ හිත යොදවන්න උපදෙස් දෙන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. මේ පිළිබඳව සාකච්ඡා කරන අපේ ආචීත ආචාර්යයන් වහන්සේලා ඉදිරිපත් කරන ආප්‍රෝපදේශයක් මේකට ගැලපෙන්න යථා පාඨකං විපස්සනා බිහිදේශෝ කියලා. ඒකෙන් කියන්නේ මේ නාම ධර්ම රූප ධර්ම කියන දෙකෙන් රූප ධර්ම කියන ධර්ම බොහෝම සියලු බොහොම සූක්ෂමයි. මේ ධර්ම හුඟක් භාවිත නැති හිතකට, පුරුදු කරපු නැති හිතකට, ආගන්තුක හිතකට විනිර්භෝග වශයෙන් බෙදා වෙනකොට දැනගැනීම වශයෙන් කරන්න අමාරුයි. ඒ හා බල සමග සම්බන්ධනය කළ බලනකොට රූප කොටස් ගොරෝසුයි. රූප කොටස් අල්ලලා බලන්න පුළුවන්, අහන්න පුළුවන්, රස බලන්න පුළුවන් ආදී විදිහට ගෝචර වෙනවා අපේ ඉන්ද්‍රියන්ට. අපිට ගොරෝසුයි අල්ල ගන්න පුළුවන්. ඒ නිසා විපස්සනා සම්මා දිට්ඨියේ පහළ කිරීම සඳහා මුලින්ම වඩා ගොරෝසු තැනකින් ප්‍රකට තැනකින් පුළුවන් තැනකින් පටන් අර ගැනීමයි මේ විපස්සනාවේ උපදෙස් මාලාව වැඩ කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නෑ අපි මේ රූප වලින් පටන් අරගෙන රූප වලින් අවසන් කරනවා කියන්නේ. පටන් අරගත්තට මේ ගොරෝසු රූප ධර්ම වලින් හිත ක්‍රමක්‍රමයෙන් සිුම් වේගන එනකොට දේම ඒ යෝගාවතර හිතට නාම ධර්ම වැටෙන්න පටන් අර ගන්නවා. උපදේශයක් වශයෙන් නැත්නම් අපේ ඉදිරිපත් කරගත්ත නිදර්ශනයට අනුව ගත්තොත් මේ රූප කය වෙනස් වීම දිගට මෙනෙහි කරමින් බලාගෙන යනකොට හිත සාවධාන වෙනකොට හිත තැන්පත් වෙනකොට මේ ක්‍රියාවට හේතු වෙච්ච චේතනාවක් කියනවා කියන එක යෝගාවචරයට අහු නොවි බැරුවක්. අහු වෙන තම පටන් ගන්නවා. නමුත් ඒක අහුනේ නෑයි කියලා කලබල වෙන්න අවශ්‍යතාවයක් නෑ. ක්‍රියාවලියට නැත්නම් මේ කායික ක්‍රියාවලියට හිත යොදාගෙන වැඩ කරනකොට ඒ පිළිබඳව මෙනෙහි කරන හිත සාධාරණ කරගෙන වැඩ කරනකොට යෝගාවචරයට වැටෙන්න පටන් අර ගන්නවා මේ වැඩ පිළිවෙල මුලත මුලත මුලත වැටෙන්න වැටෙන්න මුලින්ම මේකට යෙදුනේ හැරුණේ හිතගෙන ඉන්න ඉරියව්වෙන් ආදි වෙන ඉරියව්වට හැරුණේ චේතනා ප්‍රධාන කරගෙන పూర్ව චේතනාව අහිමි පටන් අර ගන්නවා ඒ මොකද අර රූප වැඩ පිළිවෙල දිගේ භාවනාව ඉදිරියට යනකොට සමාධිය වැඩෙනකොට සාධාන භාවයේ වැඩෙනකොට මේ හිතට ඒ සමාධිමත් හිතට නාම ධර්ම ගෝචර වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා මුලදී යෝගාවචරයට මේ රූප ධර්ම විෂයෙහි මෙනෙහි කිරීමට හිත යොමු කරනවා. නමුත් මේ ධර්මතා දෙක එකක් තමයි මෙනෙහි කරන්නේ ඇයි? දෙක තමයි ඇයි රූප ධර්ම මුල් කරගන්නේ කියන එක සාධු කාරණාවකින් වටහාගත්තේ නැති වුණොත් තේරෙන්නේ නැති වුණොත් යෝගාවචරය ශ්‍රද්ධාව සම්පූර්ණ වෙලා නැති නිසා ඥානකට උත්සාහ කරනවා උත්සාහය අසාර්ථක වෙනවා අසාර්ථක වුණාට පස්සේ වඩා වඩාත් පැක පහළ කරනවා මේ මෙනෙහි කිරීමකින් පුළුවන් ද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ මෙනෙහි කිරීමකින් පුළුවන් ද දුක නැති කරගන්න මේ මෙනෙහි කිරීමකින් පුළුවන් ද මාර්ගය අවබෝධ කරගන්න පුළුවන් ද කියලා ඊට පස්සේ අර පැකේ වඩා වඩාත් වැඩෙන්න පටන් අරගන්නවා මේ විදිහට සැකේ ඉදිරිපත් වුණොත් ඒක දිනු වෙන භාවනාවක් නෙමෙයි පිළිවෙල භාවනාවක් වඩටපත් වෙනවා ඒ යෝගාවචරය කල්යාණ මිත්‍යෙක් වඩටපත් වෙනවා වෙනුවට පාප මිත්‍යෙක් වඩටපත් වෙන්න ඉඩ තියෙනවා අහන රකින්න කෙනාට කියනවා ඔය ක්‍රමේ හරියන්නේ නැහැ ඔය එක තැනකින් පටන් අරගෙන ඒක මෙනෙහි කර කර හිටගම කොහොම මෙච්චරක් ඒ ගැඹුරු ධර්මවලට දැක ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා හිතයි ප්‍රධාන විද්‍යාඥාන් වහන්සේගේ සාසනේ ඥානයයි ප්‍රධාන ඒ නිසා හිත ඉතර කරන්න ඕනේ ඥානෙ ඉතර කරන්න ඕනේ කිව්වහම මේ පුද්ගලයා කට ඉතර කරගත්ත පුද්ගලයා පාටපත් වෙනවා. වැඩේ ඉතර කරන පුද්ගලයා තේරි. ඒ නිසායි භාවනා කරන අතර වාරේ යෝගාවතරයන් විසින් නැවත නැවතත් කල්යාණ මිත්‍රයන් විසින් දේශනා කරන්නා වූ විපස්සනා සම්මාදිට්ඨිය කියන බොදුරු වෙන්නා වූ ගෝචර වෙන්නා වූ ධර්ම වලට නැවත නැවත අනුකම්පෙන් දෙනවා. මේ අනුකම්පෙන් දෙන අතර වාරේ තමන්ගේ භාවනාවේ ලැබෙන අත්දැකීම් මේ ධර්ම දේශනාවෙන් ඇති මේ ධර්මික සංසන්දනය කරනකොට කරනකොට කරනකොට අර තිබුණ සැක ක්‍රමක්‍රමෙන් දුර වෙන්න පටන් අර ගන්නවා. Tamanට වැටහෙනවා අපාතේ නම් තමනම තමන් අර මුලින්දී උපදෙස් පිළිගත්ත නිසා යම් ප්‍රමාණයක අත්දැකීම් ආදර්ශ ලබා ගන්න පුළුවන් වෙනවා. යම් ප්‍රමාණයක් තමන් සැක කරා නම් ඒහා ප්‍රමාණය තමන්ට බාධායි. තමන්ට අලාභයි. ඒ නිසා මේ කියන උපදෙස් මේ කියන කරල බොහොම ඍජු කොහොම ප්‍රායෝගික උපදෙස්තික ගෞරවයෙන් රකින්නවා නම් ගෞරවයෙන් භාවනා කරනවා නම් ඒ හා සමාන ප්‍රතිඵල ලැබෙනවා. ඒ ප්‍රතිඵලය මොනවාද? සමන්තම ධර්මයේ අත්තාවේ ගුණ කුටි වශයෙන් වටා ගන්න පුළුවන් වෙනවා. එතකොට සාදු ශ්‍රද්ධාවට වැඩි ගැඹුරු වුණා වූ ඕකප්පන ශ්‍රද්ධාව Taman තුළ පිහිටනවා. කොහොමද පිහිටන්නේ? තමන් මෙනෙහි කරන මෙනෙහි කරන අරමුණේ මේ නාමක తත්වය මේ රූපක తත්වය කියන විපද භාවයේ පහළ වෙන්න පටන් ගන්නවා. මේ විපද භාවයේ පහළ වෙන අවස්ථාව වෙනකොට ඉතේ බොහොම සංසුන් භාවයක් පවතිනවා. ඉතේ බොහොම පැහැදිලි භාවයක් පවතිනවා. ප්‍රබහතර භාවයක් පවතිනවා. ඉති වෙන වැඩ පිළිවෙල අර කියන තරම් තද මෙනෙහි කිරීමක් නොකරන ඈදිලිවම නාම රූප ධර්ම තේරුම් අරගන්න පුළුවන්. මේ අවස්ථාවට එනකොට එහෙමනම් නාම රූප කොටස් වෙන්වෙන් වශයෙන් දකින අවස්ථාව වෙනකොට ආත්ම දිට්ඨිය කැඩිවිදී යන බව විපස්සනාවේ එක ආදර්ශ පාඩයක්. නාම රූප ධර්ම යම් වෙලාවක හිතට විකතව වැටෙනවද ඒ තාග්ගුරට ඒ හිතේ ආත්ම දිට්ඨිය බිඳලා. මේ ආත්ම දිට්ඨිය කියන වචනේ දැන් නැත්නම් මේක පිළිබඳව යෝගාවචරයන් සුත මේ වශයෙන් දැනගෙන ඉන්නවා. දැනගෙන සිටියේ මේ කියන විද්‍යාවට මේ කියන මැජික් එකට නැත්නම් මේ කියන මුතාවට මේ කියන දෙත්ත දෙයට අහු නොවි ඉදිරියට Tamange විපස්සනාව සිද්ධ කරගන්න පුළුවන්. නැත්නම් විපස්සනා සම්මාදිටිය හිදි කරගන්න පුළුවන්. ඉතල බුදුරජාණන් වහන්සේගේ මේ ලෝක පහළ වීමකට කලින් අතන් ඉන්දියාවේ පැවතිච්ච වාදයක් තමයි මතයක් තමයි පිටියක් තමයි මේ අත්දිට්ඨිය කියලා කියන්නේ. මේ අත්දිට්ඨිය බදාගත්ත ගොල්ලෝ ඒක ලොකුවට බාරගත්ත ඇත්තෝ ඒ පිළිබඳව පොත්පත් කියවලා තියෙනවා. මේ පොත්පත්වල ඒක ඇත්තක්ද ඒක සත්‍යයක් ඒක ඇත්තාවම දෙයක් කියන්නේ ඒ පිළිබඳව විඩා විස්තර පතේවා. ඒ විස්තර අහනකොට හිතෙන්නේ ඇත්තම නේද? ඒකයි සත්‍යය. බුදුහාමුදුරන් මේක වැරදිලාවක් දෝෂින් හිතන වරමට ඒගොල්ලෝ බොහොම ගැඹුරු ගැඹිරතාවයට මේ ආත්ම විශ්වාස විස්තර කරනවා. නමුත් බුදු උපදේශයට අනුව කල්යාණ මිත්‍ර උපදේශයට අනුව මූලික වැඩ පිළිවෙල වශයෙන් භාවනා කරගෙන යනවනම් ඒ යෝග අවධියට ඇත්තට අර ගැඹුරු විස්තර විස්තර වුණ කරන්නේ නැහැ මේක මුසාවක් බව. ඒක බොරුවක් බව. මේක ප්‍රතාපදයක් බව වැටහෙනවා. මේ ආත්මය විස්තර විස්තර කරන පොත්වල මේ ආත්මය කොටස් දෙකකට කඩනවා මේක. එකක් තමයි ජීවාත්මය වශයෙන් ගෙනහැර දක්වනවා. අනිත් එක පරම ආත්මය වශයෙන් ගෙනහැර දක්වනවා. මේ ජීවාත්මය කියන එක මේ ආත්මවාදීන් විසින් සෑම ජීවිතෙම ශරීරේ පුරාම ඒකාකාරව විසිරී පවතිනා වූ ශක්තියක් වශයෙන් පෙන්නනවා. ඒ ජීවියා විශාල ජීවියෙක් නම් ඒ ජීවියාගේ ආත්මය විශාලයි. ඒ ජීවියා කුඩා ජීවියෙක් නම් ආත්මය කුඩායි. මේ ආත්මය තමයි ඍෂිසේ දකින්න. ඍෂිදේ අහන. ඍෂිදේ ආග්‍රහණය කරනවා. කැමැති දේ රස විඳිනවා. කැමැති දේ ස්පර්ශ කරනවා කැමැති දේ හිතනවා. එහෙම ශක්තියක් ඒ ආත්මයට තියෙනවා. ඒ ආත්මය විචිරී ප්‍රයත්නා වූ ශරීරය වරින් වර දිගාගෙන ගිහිල්ලා මැරිලා යනවා. නමුත් මේ ආත්මේ තම දායකවත් මැරෙන්නේ නැහැ. මේ ආත්මය මේ වෙනත් ජීවිතයකට වෙනත් ශරීරයකට රිංගා ගැනීම පුනර්භවයක් පවතිනවා. මෙන්න මේ විදිහට ඒ අත් බොහොම ගැඹුරු ධර්මයක් වගේ. බොහොම හරි ධර්මයක් වගේ මේ ආත්මය විශ්වාස කරනවා. ආත්මය පිළිබඳ පොතපතේ තමන්ගේ ශිෂ්‍යයන්ට උගන්වනවා. ඉතින් අපිට කල්පනා වෙන්න පුළුවන් අපි මේ සම්යම් දෘෂ්ටියක පිටු නිසා අපි ළඟ මේ ආත්ම දිට්ඨිය නැහැ කියලා. ඒකත් ඒ තරම්ම ලේසියෙන් විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද සෝවාන් මාර්ගඵල ඥානෙ සත්‍යදිට්ඨිය පුරු කරන තාක්කල් අපි දැන හෝ නොදැන මේ ආත්ම දිට්ඨිය අනුව තමයි අපේ ජීවිතය ඉදිරියට වෙන්නේ. මේක ටිකක් කියනකොට පිළිගන්න බැරි වෙන තත්ත්වයක් ඉඳී තියෙනවා. නමුත් යම් කිසි කෙනෙක් භාවනාවෙන් මේ නාම රූප පරිච්ඡේ ඥානය දක්වා විතදව දැනගත්තොත් නැත්නම් හිත යන්තා මෙලේ කිරීම හරියට පිටින් භාවනාව එකලස්යෙන් ඥාන රූප පරිච්ඡේ ඥානය පිළිදමනම ඒ පුද්ගලයාට මෙච්චර බණ කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම දෙයක් මේක නැති බව වැටහෙනවා. නිකන් රළු ගොරෝසු එදිනෙදා උදාහරණයක් අරගෙන කලකා බලමු. අපි අපිට තරහ ගිය අවස්ථාවක් කල්පනා කරන්න. යම් කිසි අප්‍රිය අමනාප දෙයක් අපිට ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙච්ච දේ ඇත්ත ඇති හැටියෙන් දැක ගන්න අපිට බැරි වෙච්ච නිසා අපි කෝප ගන්නවා. ඒ ද්වේෂය උපදිනවා. ඇහැට ප්‍රිය නැති අප්‍රිය අමනාප දෙයක් ඉදිරිපත් වෙච්චහම අපි ඇහැට අප්‍රිය අමනාප දෙයක් ඉදිරිපත් වෙච්ච බව අමතක කරනවා. ඒ අප්‍රිය අමනාප දේ Taman අප්‍රිය අමනාප වශයෙන් දැන් වෙනසලා ඉන්න බව අමතක කරනවා. අමතක කරලා මම වගේ කෙනෙක් මේ වගේ කෙනෙකුට මේ වගේ අපේ අමනාප දේ ඕනේ නැහැ කියලා ඒ අපේ අමනාප දේත් එක්ක ද්වේෂය පහළ කරගන්නවා. ඒ ද්වේෂය පහළ කරගන්නේ මම මම වගේ කෙනෙකුට මේක ගැළපෙන්නේ නැහැ මම මේවා ඉවසන්න වටින්නේ නැහැ කියලා තරහ උපදින නිසා. ඒ තමයි ආත්මයට පොඩ්ඩක් හිතිච්ච නිසා. මොකද අපි හිතන්නේ මේ ආත්මය Taman කිසි දෙයක් දකිනවා. කිසි දෙයක් අහනවා. කිසි දෙයක් ගඳ සුවඳ බලනවා. ඍෂිගේ රස බලනවා. එහෙම අනිති ඍෂි නැති අර අත්‍යවශ්‍යයක් හැමෝම අන්න ආත්මෙ පිට. මේ තමයි අපේ තුළ ආත්මයේ කියන සර්පය. නිරාගන ඇතුළේ ඉන්න බවට උදා කරනවා. තවත් සමහර වෙලාවට අපිට අදහසක් ඉදිරිපත් වෙච්චහම අතවල් දෙකම ලබා ගන්නවා නැත්නම් අතවල් දෙකම කරනවා කියලා දැඩිව හිතට ගත්තහම ඒ දේ කරගන්න අපි ළඟ විශාල ලෝභයක් විශාල බැඳීමකින් ඒ පිළිබඳව ඉලවා යන ගතියක් පහළ වෙනවා. ඒ මොකද මම මේක කරන්නේ. මගේ ආත්මය මේ විසිතේ ලැබිය යුතුයි. නොලැබෙනවා නම් ඒ ගැන මම කටයුතු කරන්න ඕන කියලා දැඩි ලෝභයක් පහළ වෙනවා. ඒ නිසා එදිනෙදා කටයුතු කරන වෙලාවට අපිට රුචි අරුචිකම් මතුවෙන වෙලාවක ලෝභ දෝෂ පහළ වෙලා වැඩ කරන වෙලාව කල්පනා කරලා බලන්න ඒ වෙලාවේදී හිතේ තියෙන දේ තියෙන විදිහෙන් වටහා ගන්න පුළුවන් ස්වරූපයක් තියනවාද හිතේ සම්පූර්ණම දේ අවුල්ජීවන භාවයද තියෙන්නේ ඒ නිසා කොයි තරම් ඉක්මනට ආය දුෂ්කරිතයන්ට පෙළඹෙනවද ඒ තරම් ඉක්මනට වසීගත චරිතයන්ට පෙළඹෙන්න තියෙනවාද මේකට හේතුව මම මගේ මේ ආත්මයට නරක දෙයක් දෙන්න ඕනේ නැහැ. නරක දෙයක් අහින්න ඕනේ නැහැ. නරක දෙයක් දකින්න ඕනේ නැහැ. අන්න ඒ විදිහට ගන්නා වූ දැඩි මතවත්. ඒ වගේම හොඳ දේ ලැබුණොත් ඒක මටම ගිය යුතුයි. මගේම ගිය යුතුයි. අනිත් අතන්නේ ඒක ඇති බෙදා හදා ගැනීමක් නැහැ කියලා අර අල්ල බදා ගන්න හදනවා. ඒ නිසා එදිනෙදා වැඩවල තමන්ගේ රාග දෝෂ වශයෙන් පහළ වෙන වෙලාවල මෝහය කොච්චරක් ඒකට උදව් කරනවද? ඒ වෙලාවේදී මේ මම මගේ කියලා දුක්ඛිතත්වය මනාපය කොච්චරනම් වැඩි ගන්න බහල විදිහටත් වෙනවද කියලා කල්පනා කරන්න. මේක සාමාන්‍ය බුද්ධිය අනුව අපි ළඟ මේ ආත්ම බුද්ධියේ යම් කිසි හේතයක් පවතින බවට ඉඩ දෙනවා. මේ පිළිබඳව දන්නවනම් ඒ කියන්නේ කාය සංවරේ ඉන්ද්‍රිය සංවරේ පවත්වමින් මෙනිකාරයේ පවත්වනවා නම් අපිටම අපි ගැන හිනහා වෙන්න පුළුවන්. අපිටම අපි ගැන නාට්‍යයක් බලනවා වගේ අපේ මේ වැඩ පිළිවෙල දක ගන්න පුළුවන්. මේක යෝගාවචරයාගේ ශ්‍රද්ධාව ඉතාමත්ම දැඩි ඒකත්ම ශ්‍රද්ධාව බාටපත් කරන්න හේතු වෙන ප්‍රතිනිදා දවසේ කතු. මේ දේ දකිනින් යෝගාවචරයා නැවත නැවතත් භාවනා පරියන්ක වශයෙන් මෙනෙහි කිරීමෙන් සෑම අරමුණකම මේ නාම රූප කොටස් විස්තරව දැකීමෙන් සිටේ එකලස් භාවයේ වෙනදෙනවනේ ඒ එකලස් හිතට අර රෝගය වළඳෙන්නේ අර රෝගේ කල්පනා වෙන්නේ නැහැ මේ පින්දිය මට ලොකෝ ඇටහිය යුතුයි මේ පින්දිය මට ප්‍රභූ ඇටහිය යුතුයි කියලා තමන්ගේ ටිකක් ඒ විදිහට සුදුසුකම් වෙනවා ලොකුවට වැටෙනකොට ලොකු බව තේරෙනවා ප්‍රභූවට වැටෙනකොට ප්‍රභූ බව තේරෙනවා ප්‍රිය වශයෙන් වැටෙනකොට ප්‍රිය වශයෙන් තේරුම් ගන්නවා අප්‍රිය වශයෙන් වැටෙනකොට අප්‍රිය වශයෙන් තේරුම් ගන්නවා දුර වශයෙන් වැටෙනකොට දුර වශයෙන් තේරුම් ගන්නවා. ළඟ වශයෙන් වැටෙනකොට ළඟ වශයෙන් තේරුම් ගන්නවා. මේ මොන තරම් කිඳීම හැකීමකට විකාර ස්වරූප වෙස්සලා ගැනීම ආවත් හිත එකලාසව තියාගෙන සාග දහනෝ මේ දේ කළ හැකි කියලා කල්පනා වෙනකොට යෝගාවචරයට වැටෙනවා. මේ තුල සුත්ති විදියට දකින සුත්ති විදියට අහන සතේ ජීවිතේ ආත්මයක් නැති බව පැහැදිලි වෙන්න පටන් අර ගන්නවා. මේ තමයි සෝතප්පන සද්ධාව බුද්ධ ධන ඒකාන්ත වශයෙන්ම තමන්තුල ක්‍රියාත්මක වෙනවා ධර්මයේ තමන්තුල ක්‍රියාත්මක වෙනවා කියන තමන් වශයෙන් දැක් අද්දක ගනිමින් සෝතප්පන සද්ධාව ප්‍රකාශපත් වෙන අවස්ථාව මේක බොහෝම යෝගාවචර ජීවිතයකට වටිනා තනතිය මේ විදිහට දිගට කටයුතු කරගෙන යනවනම් මේ යෝගාවචරය ඉදිරියට භාවනාව දිගට කරගෙන යනවා කරගෙන යනකොට මේ මුලින්ම පහළ වෙන්නා වූ නාම ධර්මයේ වෙන චේතනාව දැකීම මෙනෙහි කරගන්න පුළුවන් වෙනවා. ඒක බොහොම කඩිනා වෙනවා. අනිතර වෙනවා, සූර වෙනවා. ඒ සූර වීම නිසා මේ චේතනාව ඉඳගන්නේ මේ දැනත් චේතනාව අල්ලගන්න පුළුවන් වෙනවා. ඒක මෙනෙහි කරනකොට වැටෙනවා මේක එක චේතනාවක් නෙවෙයි. ඒ චේතනාව අනුව විදියට පවතින ආවේ චේතනාව වලියක්. හිත ගැනීමේ ක්‍රියාව අවසානයේ දක්වාම එක දිගට පවතිනවා. මේක අවුල් හිතකින් කවදාකවත් වැටහෙන්නේ නැහැ. බැලුවේ නැත්නම් වැටහෙන්නේ නැහැ. මනස්කාරය යොමු කරේ නැත්නම් වැටහෙන්නේ නැහැ. මේ විදිහට චේතනාව පහළ වුණාට පස්සේ ඒ චේතනානුකූලව ශරීරය නැමෙන්න දිගාරෙන්න නැත්නම් සම්මත වශයෙන් ඉඳ ගන්න පටන් අර ගන්නවා. ඒ ඉඳ ගැනීමේ වැඩ පිළිවෙල ඉතාම වේගයෙන් යෝගාවචරය කරනවනේ ඒ යෝගාවචරයට විස්තර දැක ගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒ නිසා බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා යෝගාවචර චරිතයක නිවිහැලෙන්නේ නැවතින්නේ වැඩ කරන්න කියලා කියන්නේ මේ බරපතල සිදුවෙනා වූ පහළ වෙනා වූ නාම රූප ධර්මය නිමිහිත සිදුවෙනකොට ඒ විසද වශයෙන් විස්තර වශයෙන් දැක ගන්නට ඉඩ දක්තාවක් ලබා දෙනවා. එකවරම පොඩි දරුවෙක් බුදුන් දිගෙන ගන්නානාරි ඒ දරුවා වැටි වැටි වැටි වැටි නැගිටිනවා නැගිටලා හිතගෙන ඉඳගෙන ගන්නවා හිතගෙන ඉවර වෙලා යන්තම් 7යි 7යි කියලා ඇවිදින් දිගට ගන්නවා ඇවිදලා වැටි වැටි ගිහින් තමයි වේගයෙන් ඇවිදින්න පුළුවන් ඉගෙන ගන්න. අන්න ඒ වගේ තමයි යෝගාවචරය රූප ධර්ම වලින් පටන් අරගෙන සිඳීම හැකිලිම ආදී ඒ කායන වැඩ පිළිවෙලකින් හිත දියුණු කරගෙන ගිහිල්ලා මේ වගේ හිඳ ගැනීමක් හිත ගැනීමක් ආදී ක්‍රියාවක් මෙනෙහි කරනකොට ඉතාම නැවතිලි කරනවා නම් එහි අත්තා වූ වැඩ පිළිවෙල ඒකාන්ත වශයෙන් විස්තර වශයෙන් දවසින් දවසට වැඩි වැඩි විස්තර දැක ගනිමින් ගැඹුරකට යන්න පුළුවන් විදිහට රූප ධර්ම තේරුම් අරගන්න පටන් අරගන්නවා පටන් අරගන්න වාරයක් පාසා හිත ඒ කුඳීමේ ක්‍රියාවලියට සාවධානව වැටි යනවනම් නැත්නම් සමාධිගත වෙනවනම් ඒ තාස්වරට අර අත්ත් දික්කිය නැත්නම් සක්කාය දික්කිය කියනවා මේ දෙකම එකම වචනෙමයි ඒ අනුව හිතේ විශාල ප්‍රසාරයක් පහළ වෙනවා ධර්මයේ Tamanle ක්‍රියාත්මක වෙන බව යෝගාවතරයටම වැටහෙනවා මේ විදිහට කටයුතු කරන යනකොට යෝගාවතරය දිගින් දිගටම ඉඳ ගැනීමේ වාරයක් අතනවර මේ විදිහට කටයුතු කරගෙන යනකොට මේ හඳ ගැනීමට චේතනාව හේතු වෙන බවත් ඒ හේතුව නිසා හඳ ගැනීම කියන වැඩපිළිවෙල සිදුවෙන බවක් කියලා මේ දෙක අතර නාන ධර්මයක් හේතු කරගෙන රූප ධර්මයක් පහළ වීමේ සම්බන්ධතාවයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැටෙන්න පටන් අර ගන්නවා. මේ වැඩ පිළිවෙලට මුලින් ඉඳලාම සතුටුත්ව ගත කරනවා නම් ඇයි ඉඳගන්ට හිතුනේ කියලා ඒ චේතනාවට හේතු වෙච්ච සමහර වෙලාවට සක්මනේ වෙහෙස වෙච්ච ගතිය, එහෙම නැත්නම් පරියන්කට යන්න තියෙන වෙන ශාරීරික අවශ්‍යතාවයක් මොකක් හරි ඉඳගැනීමේ චේතනාවට හේතු වෙච්ච හේතුව දැක ගන්න. මේ විදිහට මුළු දවසම යෝගාවතර ජීවිතේ ගත කරන තාක්කල් සද බල නිින්දදී හැර සෑම වෙලාවකම මේ නාම රූප ධර්මයක් හෝ ඒ නාම රූප ධර්මයක් අර කියන විදිහට නාම ධර්මයක් රූප ධර්මයකට බලපාන හැටි නැත්නම් රූප ධර්මයක් නාම ධර්මයකට බලපාන හැටි ආදී විදිහට එකිනෙකට හේතු වෙන ආකාර හේතුප්‍රත්‍ය ධර්ම වශයෙන් වැටෙන්න පටන් අර ගන්නවා. මේ විදිහට මේ රූප ධර්ම පහළ වෙන්නේ හේතුවක් ඇතුවමයි මේක පිළිබඳව අවබෝධයක් නැති ඇත්තෝ මේක පිළිබඳව හිතාගන්න බැරි ඇත්තෝ නමුත් මෙතන මොකද්ද කියන බයක් රැකගෙන තේරුම් ගන්න ඇත්තෝ මේ පිළිබඳ විවිධ වෘත්ත මත පළ කරනවා. Taman වගේ නත් හදා බලන්නේ නැතුව බුදුපසේ බුදු ආදී කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ උපදෙස් පිළිබඳව පිළිපදින තරම් ඉවසීමක් නැතුව විවිධ මත බල කරනවා. ඒ අත කියනවා මේ හොඳ ගැනීමේ වැඩ පිළිවෙල පිළිබඳව අර චේතනාව අල්ලගන්න තරම් හිතේ තනතුල්ලක් විවේකයක් සාවධානයක් නැති අතෝ මේ පරම ආත්මය විසින් ජීව ආත්මයට විධානය කිරීම නිසායි මේ වාඩි වීම සිද්ධ වෙන්නේ ඒ ජීවාත්මය අපි තමන්ගේ ස්පර්ශයේ රුචිතේ කැමැතිසේ තමන් මනාපසේ අත්දකින්න කැමති නිසා ලාඩ වීම කරලා දුන්නා. ඒ නිසා මේක නොදැනෙන සත්වයක් මේ ශරීරය ඇතුලේ ඉන්නවා. මේ ජීවාත්මයට අනකරන්නා වූ පරමාත්මය ලෝකේ පවතී. මේ පරමාත්මය සම්පූර්ණ උත්තරීතරයි. සම්පූර්ණ පිළිතුරුයි. සම්පූර්ණ උතුම්. සර්ව බලධාරී ඒ පරමාත්මය සෑම ජීවාත්මය කෙරෙහිම ආධිපත්‍ය පවත්වමින් සිටිනවා. ඒ පරමාත්මය මුළු ලෝකෙම මවනවා. ඒ සත්‍යය සියලු දෙනාමත් මවනවා. මේ පරමාත්මයට හොඳ නරක දෙකක් නැහැ. ෘචි අර්ථ දෙකක් නැහැ. අන්න ඒ විදිහට මේ ඇත්ත මේ විසම හේතුක විද්‍ය. ඇත්ත ඇති ඇතියෙන් නොදැනීමේ දැක ගන්නට බැරි කමේ විපල්ලාසය නිසා ඉක්තිගත වීම නිසා අන්න අර විදියේ බහුමත මහා දාර්ශනිකව ගොතලා ඉදිරිපත් කරගන්න. ඉදිරිපත් කරගෙන අර පරමාර්ථය නැත්නම් පරම ආත්මය බ්‍රහ්මයා කියන ඊශ්වරයයි කියලා කියනවා. මේ විදිහට නම් දීලා ඒකට පූජා පැවැත්වීමෙන් තමන්ගේ ජීවාත්මය සෝභාත කරගන්න යාග බලි හෝම ආදී පවත්වනවා. නමුත් යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් මේ හැම ධර්මයක්ම සිද්ධ වෙන්නේ ඒකට හේතු වෙන්නා වූ හේතු ධර්මයක් නිසායි. මේ හේතු ධර්මයක් ඵල ධර්මයක් කියන දෙක මේ නාම රූප දෙකෙන් පිට දෙයක් නෙවෙයි. දැක ගන්න බැරි දෙයක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම සාවධානව බලන් ඉන්නවා නම් එකවර නෙවෙයි ක්‍රමක්‍රමයෙන් නැවත නැවතත් අනුපස්සී කියන විදිහට නැවත නැවතත් මෙහි කරනවා නම් මේ දෙය දැක ගන්න පුළුවන් නේ කියලා වැටෙන්න පටන් අර ගන්නවා. ඒ හිමින් ක්‍රමයක් නොදන්නා නොතිබෙනා වූ බෞද්ධ ශාසනයෙන් පිට සෑම ආගමකම මෙන්න මේ කියන අවංකාර දෙවියන් වහන්සේ කෙනෙක් විශ්වාස කරනවා. ඒ විශ්වාස කරගෙන ඒ දෙවියන් සන්තෝෂ කිරීමේ වැඩ පිළිවෙලක ඒගොල්ල මුළු ජීවිතේම ගත කරනවා. භාවනාවක් ඉදිරියට යනවා. භාවනාවක් උත්පත්ති ස්වරූපයෙන් වෙනස් නැරෙන්න හම් වෙනවා. අවදාක මේ Taman තුළ තිබෙනා වූ දේ දැක ගන්න හම් වෙනවා. අන්න එවැනි ආශ්චර්යයක් තමයි මේ විපස්සනා යෝගාවචරය තුළ සිද්ධ වෙන්නේ. සංසාරේ පුරාම මේකා විශාල ගැටලුවක් මේකා විශාල අවුලක් සහිතව පැවතිච්ච දේ එක එක හේනුවක් වශයෙන් අංගයක් වශයෙන් ඉඳ ගැනීමක් පාස හිත ගැනීමක් පාස සිඳීමක් පාස හැකිලීමක් පාස ආශ්වාසයක් පාස ප්‍රශ්වාසයක් පාස දැක ගන්නට වකිනා ක්ෂණ සම්පත්තියක් අපිට අද ලැබිලා තියෙනවා. සමහර අර විදිහට කෙනෙක් කියනවා බ්‍රහ්මයා ඉන්නවා ඊශ්වරයා ඉන්නවා සුද්ධාත්මයන් වහන්සේ කෙනෙක් ඉන්නවා ඒ සුද්ධාත්මයන් වහන්සේ විසින් බලපෑම් කරන නිසා මේ ජීවාත්මය හිඳගත්තා ජීවාත්මය හිටගත්තා ජීවාත්මය කතා කරා ජීවාත්මය රස බැලුවා ගඳ බැලුවා ආදී විදිහට විස්තර කරනකොට ඕකට විරුද්ධව යනවා සමහරවිට විරුද්ධව යනවා නමුත් ඒ අත්වත් මේ සත්‍ය දැකලා මිනිහන ඉන්න පැත්තකට වෙලා වාඩි වෙලා විපස්සනා කරලා කතා කරන අය නෙවෙයි ඒගොල්ලෝ කියන එහෙම මේ ලෝකේ කිසිම දෙයකට බලපෑමක් කරන්න පුළුවන් කිසිම හේතුවක් නැත්තේ නෑ කියලා අහේතුක දික්කයකට යනවා උච්ඡේද දිසේ පැත්තට ගිහින් කතා කරනවා මේ මරණයෙන් පස්සේ මොනවටත් ඇත්තේ නැහැ ඔය කියන කිසිම දෙයක් ඇත්තේ නැහැ මේක මේ ජීවිතේ මේ මරණයෙන් සමාරයි කියේ මේගොල්ලෝ ඉන්න තාකල් හොඳට කාලා බීලා සන්තෝෂෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා ඒ අත්දැන් අපි මේ බුද්ධ ධර්මයේ පවතිනා වූ මධ්‍යම ප්‍රතිපදාවේ ආලෝකය නොලැබිය ඒ දෙකොල්ල ආත්මවාදයක් ඇත්තා ගන්න අති වශයෙන් ගන්න පරමාර්ථයක් ගන්න ඇත්ත අර අහේතුක දිට්ඨිය කියත් එක දිගට ලෝකේ විවාදයි විදේට රණ්ඩු විදේට යුද්ධ පවතිනවා මේ දෙක මැදි ඥානත්ම ඥානානික ප්‍රායෝගිකව ගමන් කරන මාර්ගය පෙන්වපු බුදුරජාණන් වහන්සේ මේ වර්තමාන මොහොතම මේ යෝගාවචරයාම හේතු කරගෙන ශ්‍රද්ධාවේ ඒ සිදු වෙන වැඩපිළිවෙලට හිත යොදා බලන්න කියන අවවාදය දීලා මේ අවවාදයට අනුව වෙන වැඩපිළිවෙල මෙන්න මේකයි ඔතන කියන ගැටලුව මෙන්න මේකයි ඔකේ විසඳුම කියලා ධර්ම දේශනා මාර්ගයෙන් ඉදිරිපත් කරනවා ධර්ම දේශනා මාර්ගයෙන් ඉදිරිපත් කරනකොට ඒ යෝගාවචරය ඒ ධර්ම දේශනාවේ ඇතිදී ඥාණයෙන් වටහා ගන්නවා නම් මේක ගැළපෙනවා මේක සාධාරණයි කියලා හිතනවා නම් අන්න එවැනි කෙනෙකුට පුළුවන් මේක අත්හදා බලන්න. මේ අත්හදා බලන තාක්කල් ඒක පවතින ශ්‍රද්ධාවක්. ඒ ශ්‍රද්ධාව හැබැයි වහා අත්හදා බලන ශ්‍රද්ධාවක් වහාම ප්‍රයෝජන ගන්න පුළුවන් ශ්‍රද්ධාවක් වහාම ප්‍රතිඵල දක්වන්න පුළුවන් ශ්‍රද්ධාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විසින් ඉල්ලා සිටින මේ ශ්‍රද්ධාව අන්ධ ශ්‍රද්ධාවක් නෙවෙයි. අන්ධ භක්තියක් නෙවෙයි. මුලාවක් නෙවෙයි. මොකද පිළිගන්න බව හැබෑව ධර්ම දේශනාවෙන් ඇහෙන සුත මේ වාසේ. නමුත් වහාම පරිශන ඉස්ලා කරන්නේ. වහාම ක්‍රියාවක් නගන්නේ. යම් කිසි කෙනෙක් අහලා මේක පරිශන ඉස්ලා කරේ නැත්නම් ඒ අත විවිධාකාර විදිහට ආර මතවලට පැටලෙන්නේ ඉඳී තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ සම්‍යක් කල්පනාව තියෙන්නේ ධර්මදේශනා මාර්ගයෙන් මේ අතාව විශාල අවුලක විතරේ සපේලා එතනින් අතර වෙන්නේ නැතුව ප්‍රතිපදා මාර්ගයක් ඉදිරිපත් කරනවා. කල යුක්තක් ඉදිරිපත් කරනවා. කරලා මේ කියන දේ හරිද වැරදිද කියලා මේ විදිහට බලන්ට ඉතියේ නොබල. එහෙම නැත්නම් කාල ධර්ම මෙනෙහි කරමින් රූප ධර්ම අරමුණු කරගෙන විපස්සනාවට බැසගත්තේ නැත්නම් ඉත මොනතරම් අවුලකට පවතින්නේ මොනතරම් වේගයෙන්ද මිනිස්සු වැඩ කරන්නේ මොනතරම් වේගයෙන්ද මේ නාම රූප ධර්ම අවුලක් අවුල් කරගන්නේ මොනතරම් වේගයෙන්ද දුක් වලඳන්නේ ඒ වෙනුවට සාවධානව tempත් වෙලා යෝගාවතරයේ කුජිත ලෙඩෙක් විදිහට එදිනදා වැඩ ඉතාම සාංශුද්ධයෙන් පිළිහිද කරන ගමන බුද්ධ ඝන අනුව ඒක විසඳන්න ගතන් ගත්තොත් තේරුම් බේරුම් කරගන්න පටන් අරගත්තොත් මේ තුල ඇතිවෙනා වූ දික්ටි ජාලය අවුලම සමස්තයෙන් විසඳෙන්න පටන් අරගන්නවා මේ එකක් ආදිත්‍ය කියනවා මම මම ඉන්නවා සතෙක් ඉන්නවා කියනවා දිට්ඨිය මේ සෑම දිට්ඨියකටම මුලයි මේ විදිහට ධර්මයේ අනුකූලව මූල ධර්මානුකූලව විස්තර කරන බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම යෝගාවචරයේදී බුදුබණ අනුව අවංකවම ශ්‍රද්ධාවෙන් නාම රූප ධර්ම පරීක්ෂා බලනකොට මේ තුල මොනක්වත්ම නැද්ද අහුවෙන්න දෙයක් ඇත්තේම නැද්ද කියන එක ප්‍රශ්න ඉදිරිපත් කරගන්න. ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය අනුව පෙන්වන්නේ මෙතන වර්තමාන වශයෙන් සමාන්තර අධ්‍යක් ගන්න පුළුවන් දැක ගන්න පුළුවන් සක්කාය පවතිනවා. සත් කියලා කියන්නේ පා කියන වචනයට අර්ථ දක්වන්නේ වර්තමාන වශයෙන් සමන්තන අධ්‍යක් ගන්න පුළුවන් කියන අදහස. කාය පවතිනවා. කාය කියන්නේ රූප කායයි නාම කායයි. ඒ නිසා ආත්මවාදයට හෝ නැත්නම් හේතුක දික්කයකට හෝ දික්කගත වෙන්නේ නැතුව මරස්ත වශයෙන් ඉඳලා යම් කෙනෙක් සිදු වෙන සිදු වෙන මොහොතේ අක්‍රමාදීව මේ නාම ධර්ම රූප ධර්ම පිළිසිඳිට පටන් අරගත්තොත් ඒ වෙලාවේ පවතින ආ වූ නාම ධර්ම මේවාය රූප ධර්ම මේවාය මේ නාම ධර්මයක් නිසා මේ රූප ධර්මයේ වැඩ කරන්නේ මෙහෙමය මේ රූප ධර්ම හේතු කරගෙන නාම ධර්මයක් පළ වෙන්නේ කොහොමද කියන විදිහට දකිනකොට ඒ පුද්ගලයාට ඇත්තා වූ සත්‍යය වැටෙන්න පටන් ගන්නවා. නමුත් ඒක දිත්‍ය කරගන්න යන්නේ. සංස්කාරය දිත්‍ය කරගන්න යන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන මොහොතක් පාස අපි සත්‍යය අත්දකින්න. ඇත්තා වූ නාම ධර්ම රූප ධර්ම අත්දකින්න. දැන් අපි ඉදිරිපත් කරගත්තේ බොහොම එක කවුරුත් දන්නේ ඉඳ ගැනීම වැඩ පිළිවෙල මේකෙන් අදහා ගන්න හොඳ නෑ තේරුම් කර ගන්න හොඳ නෑ මේ ඉඳ ගැනීමදී විතරයි නාම රූප වැටෙන්නේ හේතුඵල ධර්ම වැටෙන්නේ නිවන් අවබෝධ කරන්න පුළුවන් දෙයක්. සතර ඉරියව්වේ කොයි ඉරියව්වේදී හෝ මේ ධර්මතාවයේ ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. නිදර්ශනයක් වශයෙන් මේ නාම ධර්ම රූප ධර්ම වලට වැඩ බලපාන හැටි ඒ අනුව රූප ධර්ම විකාර භාවයට වෙනස් භාවයට පත් වෙන හැටි අද කාලේ තියෙන උපමාවක් ඒ ගුරුම රටේදී අපිට අහන්න ලැබුණා. ඒ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට මේ දෙන උපමාව තමයි අද කාලේ මේ අත දැකලා තියෙනවා විදුලි පංකාවක් නැත්නම් විදුලියෙන් වැඩ කරන වතුර මෝටරයක් වගේ දේවල්. ඒ දේවල් යකඩ ගොඩක්, කන්දි ගොඩක්, පහඩු ගොඩක් පිළිවෙලකට ගොනු කරලා හදලා තියෙනවා. නමුත් ඒක විදුලියට සම්බන්ධක නොතරන තාක්කල් මැරිලායි පවතින්නේ. ඒක තුළ කිසිම තීන්දුවක් කරන්න පුළුවන් ගතියක්, වැඩකට ගන්න ගන්න පුළුවන් මොන අකත් නමුත් ඒක විදුලියට සම්බන්ධ කරලා විදුලි ගොත්තම තද කරපු ගමන් ඒකේ වැඩ පිළිවෙල පටන් අර ගන්නවා. විදුලිය නම් පංකාව නම් ප්‍රතිකාර කරෙන්දත් ඒ කරකවන ප්‍රති තමන්ගේ රුචි දිහාවට එහාට මෙහාට හැරෙන්දත් පටන් අර ගන්නවා. නමුත් අර විදුලිය කියන අපිට නොපෙනෙන ධර්මතාවය ඒ සංඛාව තුලින් ගණන් නොකරන තාක්කල් ඒක මල මැරිච්ච යකඩ කොට. නමුත් විදුලිය දීප ගමන් හරියට අර විහිිත වෙලාවට අපි ළඟට ඇවිල්ලා උදව්පදාව කරන කල්යාණ මිත්‍රෙක් වගේ අපිට පලන් කලන. මේ නිසා තේරෙන්නේ අර විදුලිය කියනා වූ හේතු ධර්මයේ සම්පූර්ණ වීම නිසා අපිට රූප ධර්මයේ විශාල වැඩ පිළිවෙලකින් ඵලයක් ලැබෙනවා. විදුලි මෝටරේට විදුලි පොත්තම හද කරපුවාම ඒ විදුලි මෝටරේ වේගයෙන් කරකැවෙන නිසා ගැඹුර කැස්තාවු ජල කඳක් ඔසවල අපිට පහසුවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් උස ටැංකියකට සම්ලි කරලා දෙනවා. නමුත් විදුලිය නැති තාකල් ඒ වැඩේ ඒකට කරගන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ ශරීරයේ චේතනාව කියනා වූ නොපෙනෙනා වූ ඒ නාම ධර්මය විදුලිපත් වෙන තාකල් ඒ ශරීරයේ ඉඳගන්න. ඒ ශරීරයේ ඉඳ ගැනීමේ වැඩ පිළිවෙලකට යෙදෙන්නේ. යම් වෙලාවක ඒ නාම ධර්මයේ ඉදිරිපත් වුණොත් නොවැළඳෙනින්කත් බෑ. මේ දෙක අතර බ්‍රහ්මයකුත් නැහැ. මේ දෙක අතර ඊශ්වරයෙකුත් නැහැ. සතර බලධාරි දෙවියන් වහන්සේ කෙනෙකුත් ඇත්තෙත් නැහැ. යම් වෙලාවක නම් චේතනා පහළ වුණේ ඒක නතර කරන්න පුළුවන් ප්‍රශ්නයක් මේ ලෝකේ නැහැ. චේතනාම නතර වෙනවා. ඒක නැත්තම් ඉඳ ගන්න. යම් කිසි වෙලාවක චේතනාවක පහළ වුණේ නැත්නම් කාම දායක ඉඳ ගැනීම සිද්ධ වෙනවා. ඒක ප්‍රඥාට කරන්න බෑ. ඒක ඊශ්වරයට කරන්න බෑ. මේ දේ Tamanta අත්දැක ගන්න පුළුවන්. මේ දේ අත්දකින්න අත්දකින්න යෝගාවචරය එක වෙලාවක ඉන්ද්‍රියට පිළිසිඳ ගන්නවා. ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික දැනගෙන මා තුළ මෙතෙක් කල මේ සිදුවෙච්ච වැඩ පිළිවෙල වේගෙන් යනවා වේගෙන් කතා කරනවා අරක හොයනවා මේක හොයනවා මහා වැඩ පිළිවෙලක් මේ කරගෙන ලෝකෙත් අවශ්‍ය කරන ලෝකත් සුඛීමෙන් තමයි දුක් වලඳපු මේ වැඩ පිළිවෙල ක්‍රමක්‍රමයෙන් හිමීට නිදීහම ඉන්න බලාගෙන යනකොට වැටහෙනවා මේ සෑම දෙයක් තුළම මට අවබෝධ කරගන්න පුළුවන් දෙයක් යටිපහ වෙලා තියෙනවා. ඒ යටිපහ වීම නිසා විශාල අවුලක් නාම ධර්ම වේගයෙන් ගමන් කිරීමක් සිදු වෙලා තියෙනවා. රූප ධර්ම වේගයෙන් වෙනස් වෙලා යම් ස්වරූපයක් වෙලා තියෙනවා. මේ ගැන ඇදීමේ ශක්තියකුත් නැහැ, ශ්‍රද්ධාවකුත් නැහැ. ඒ නිසා මේක බලලා විසඳන්න පුළුවන් දෙයක් කියලා ආත්ම දිට ශක්තියක් පහළ වෙන්නේ නැහැ. අද මේ ආත්ම ශක්තිය මේ ධර්ම දේශනා මාර්ගයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබිලා ශ්‍රද්ධාවෙන් නිදී හැමහිල්ල බලනකොට පියවරෙන් පියවර ලුණු පොත්තක් ගලවනවා වගේ පොත්තෙන් පොත්ත ටික ටික වැටෙනවා. ඒ වැටෙනකොට මතම වර්තමාන වශයෙන් දැකගත හැකි සත්‍යයක් හැර එහෙම නැත්නම් වර්තමාන වශයෙන් අධ්‍යක්ෂගත හැකි කයක් හැර මේ තුල වෙන විශේෂ දෙයක් නැහැ. ඒ දේ දැක ගන්නා හිතයි ඒ වැඩ පිළිවෙල කරනා වූ රූප කොටසයි කියන දෙක පමණයි මේ දෙක එකිනෙකා විශ්ේ පවතමින් හේතුඵල ධර්ම වශයෙන් වැඩ කරමින් පවතින වැඩ පිළිවෙලක් නිත. මින් එහාට මට දුක දෙන්න පිටින් දෙයක් තිබුණේ නෑ. මේ තිබුණේ මේක පිළිබඳ නොදැනීම තුළින් පහළ වුණා වූ කෙලෙස් ධර්ම තමයි කියන එක යෝගාවචරයට වැටෙනකොට තමයි දෙහි ආන යම් කිසි ඕකත්තම ශ්‍රද්ධාවකට ප්‍රගතිශීලී ඉදිරිපත් වැඩ පිළිවෙලකට අන්න අර විදිහේ කරුණු කාරණා අවබෝධ වීමෙන් යෝගාවචරයට ඒකේ ආනිසංස වැටෙන්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ හේතුඵල ධර්මයේ තේරෙනකොට තේරෙනකොට යෝගාවචරයට තමන්ගේ කරගෙන ගිය යෝගාවචර වැඩපිළිවෙලේ අහුම්කම් දීමේ ශ්‍රද්ධාව පිහිටවා ගැනීමේ ආනිසංස පහළ වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ප්‍රසාද ශ්‍රද්ධාවෙන් නැගී සිට ගත්තා වූ ඕකප්පන ශ්‍රද්ධාවට බැහැගෙන දෙන උපදෙස් වරද්ද ගන්න නැති වැඩ කෙරුවොත් වහ වහ ඒ ඕකප්පන ශ්‍රද්ධාව ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. ඒකයි ප්‍රසාද ශ්‍රද්ධාවෙන් ඕකප්පන ශ්‍රද්ධාවට ඇති වෙනස. ඕකප්පන ශ්‍රද්ධාව Taman වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. නමුත් මුලදී දෙන දේ අහත්‍යන් පිළිගන්න. කියන උපදේශ හරියට රකින්න. මේ විදිහට යම් වෙලාවක යෝගාවචරයා මේ හිඳගැනීමේ වැඩ පිළිවෙලේදී මේ හිඳගත් මම හිඳවපු විශේෂ බලධාරියෙකුත් නැහැ මෙතන තියෙන්නේ මතම විවිධ විවේකීව දැක ගන්න පුළුවන් වර්තමාන වශයෙන් දැක ගන්න පුළුවන් රූප වැඩ පිළිවෙලක් ඒකට හේතු වෙච්ච චේතනාව කියන නාම වැඩ පිළිවෙලක් වශයෙන් තේරුම් අරගන්නකොට යෝග අවතරයට විශේෂව වැටහෙන්න පටන් අර ගන්නවා මේ වාගේම වැඩ පිළිවෙලක් තමයි තියෙන්නේ ඉඳගෙන ඉඳලා නැගිටිනකොට. එතනක් තියෙන්නේ ඉඳගෙන ඉඳීමේදී රූප ධර්ම වේකටපත් වෙලා හිතට ඒ රූප ධර්ම නිසා චේතනාව පහළන දැන් නැගිටින්න ඕනේ. ඒ නැගිටීම චේතනාව දිගට පවතින නිසා පවතීම අනුව හිත ගැනීම සිද්ධ වෙනවා. හිත ගැනීම සිද්ධ වෙීමේදී අර ඉඳ ගැනීමට හේතු වුණා වූ රූප ධර්මම නැවත වෙනස් විදිහකට වැඩ කරන්න පටන් අර ගන්නවා. එතකොට අපි හිත ගත්තා කියලා කියනවා. ඒ වාගේ සක්මනේ ඇවිදින වෙලාවට, ඒ වාගේම හැරෙන වෙලාවක, නැමෙන වෙලාවක, දිගහරින වෙලාවක මේ විදිහට අන්තිමට යෝගාවචරය තමන්ගේ නොදැන ඉබේ සිද්ධ වෙනා වූ ඇස්සිල්ලන් ගැනීමක් පවා කිසියම් සතරබලධාරී දෙවිතුමින්ගේ සම්බන්ධයක් නැහැ මටම දැක ගන්න පුළුවන් මේක නොදැකපු නිසා අර විදිය දෙවියෙක් සිටියා නැත්නම් කිසිම හේතුවක් නැති වෙනවා සිද්ධ වුණා ආදී විදියට මට බාරගත්තට ඇස්සිල්ලන් ගැනීමක් වාරයක් පාසා මෙතන පවතින්නේ හේතු වන්නා වූ නාම ධර්මයයි ඊගාවට ඒ නාම ධර්මය නිසා පහළ වෙනා වූ රූප වැඩ පිළිවෙලයි කියලා තේරෙනකොට තමන්ගේ මුළු ජීවිතේ අතීතයේ පුරාම පැවතුනා වූ විශාලමේ අන්ධකාරය ක්‍රමක්‍රමයෙන් අර එක විසදව දකින අත්දැකීමෙන් ඉඳී යන්න පටන් ගන්නවා. ඒ වාගෙම වැටෙනවා යම් වෙලාවක Taman මේ පිළිබඳව ගෞරවකින් ශ්‍රද්ධාවකින් නැතුව වේගෙන් හිත ආපුපලියටම ඉඳගත්තා හිත ආපුපලියටම කතා කරා හිත ආපුපලියටම බැලුවා හිත ආපුපලියටම අපවින්ද ආදී කෙරුවොත් අපි නැවතත් අර කලින් කරපු විදිහේ විශාල මත රාශියකට ගොඩ නැගිලා මේක අවුල් වෙලා යන්න පටන් අර ගන්නවා. නියුල් වෙලා යන්න පටන් අර ගන්නවා. මොකද අපි මේ දැකගත්තා වූ හේතුඵල ධර්මය ක්ෂණ ක්ෂණ වශයෙන් යටහෙන්නේ. මේක තාම සාහිතික වෙලා නැහැ. ඒක තාම සාහිර වෙලා නැහැ. මේ විදිහට යෝගාවචරය ක්ෂණයක ගන්න අවබෝධය අතීත වශයෙන් වර්තමාන වශයෙන් අත්දකින්න අතීත වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අනාගතේ වුණත් තව මොහොතක් ජීවත් වෙනවා නම් ඒ මොහොත තුලක් සිද්ධ වෙන්නේ මේ වැඩ පිළිවෙලමයි කියන යෝගාවචරයට විසද වෙනවා. ඒ වගේම තමන් භාවනා කරනකොට තමන් ඉදිරියේ ඉන්න යෝගාවචරය ආගේ තුල සිද්ධ වෙන්නේ මේ වැඩ පිළිවෙල. මේ යෝගාවචරය දන්නවා වෙන්න පුළුවන් නොදන්නවා වෙන්න පුළුවන්. ඒ අතර චේතනා පහළ වෙන චේතනානුකූලව මේ වැඩ පිළිවෙල සිද්ධ වෙනවා. එහෙම නැතුව ඒ හඳ ගැනීම කරන්නා වූ කරන්නා වූ සත්‍වේ පුරුෂේ උතර නෑ කියන එක යෝගාවචරයට වැටෙනවා. මේ විදිහේ මතවාදී දෘෂ්ටිගත පුද්ගලයෝ විවිධ ඇත්ත මේ විදිහට ජීවාත්මයේ වශයෙන් පරමාත්මයේ වශයෙන් මේවට නම් වලන් දීගෙන විස්තර කරාද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සෑම සියලු දෙයක්ම එක වචනකින් ධම්මා කියන වචනයෙන්. සබ්බේ ධම්මා නිස්සත්ත්ව නිජීවෝ ස්වභාවෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ පවතින්නේ මානව ධර්ම ස්වභාවයක්. රූප වූ ධර්මස්සේ රූපය. මේ නාම ධර්ම රූප ධර්ම තමන්ට අයිති තමන් දරන්නා වූ රූප ලක්ෂණ මත කරමින් ජීවත් වෙනවා. ඒක ස්වභාවය. මේ මෙපිට මේ තුල ඉන්නා වූ සත්වය මේ තුල ඉන්නා වූ ජීවියෙක් නැති බව බුදුරජාණන් වහන්සේ දේශනාවට ඉදිරිපත් කරනවා. මේ අනුව කටයුතු කරන යෝගාවතරය අර කියන විදිහේ සාමාන්‍ය ලාමක ඉහළ පහළ යන ශ්‍රද්ධාවකින් තොරව විශාල ශ්‍රද්ධාවක් පිහිටුවාගෙන මේ යථා භූතය එහෙම නැත්නම් හේතුඵල ධර්මතාවය මම තේරුම් ගනිමි කියලා අර දෙන සරල උපදේශ පන්තියට අනුව මූල කර්මස්ථානයේ ප්‍රබුර කරනවා නම් ක්‍රමක්‍රමයෙන් අර විදිහට කායානුපස්සනාවෙන් වේදනානුපස්සනාවට වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවට චිත්තානුපස්සනාවෙන් ධර්මානුපස්සනාවට කියනකොට ඇහි රූපයක් දකින්න වාරයක් පාසා අපිට මේ ධර්මතාවයේ තේරුම් අරගන්න ක්ෂමයක් ලැබෙනවා සද්ද කනට සද්දයක් ඇහෙන වාරයක් පාසා වෙන සංපත්තිය ඉදිරිපත් වෙනවා. කනකලිදායක මොහොතක් ඉදිරිපත් වෙනවා. ආග්‍රහණයක් කරන රසයක් බලන ස්පර්ශයක් ලබන හිතට හිතවිල්ලක් ලබන. මේ දේ නොදැන එන දේ දකිමි. ඉදිරිපත් වෙන විදිහට අහමි. ආග්‍රහණය හොයා යමි. රස හොයා යමි. ස්පර්ශය හොයා යමි. හිතෙන හිතෙන දේවල් වලට කටයුතු කරගෙන ගියොත් මොන විදිය අවුලකටපත් වෙනවාද කියන එකත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණය කල්පනා කරගන්න වටිනවා. ඒක ගැන කල්පනා කරන්න ගියොත් විස්තර කරන්න ගියොත් ඒ දේශනා ක්‍රමේ හමාර කරන්න අමාරුයි. ඒ නිසා මෙතන කරවත කරන්න බලන්නේ ඉදිරිපත් කරගන්න පුළුවන් ඉදිරියට තල්ලු කරගෙන යන්න පුළුවන් ගොඩනගාගෙන යන වැඩ පිළිවෙලට අදාළ ධර්ම කොටස පමණයි. මේ විදිහට තමන් මූලිකවම මේ පිළ සත්වයේ ජීවිතයක් නැත කියලා ආත්ම කිච්චය ක්ෂණකන වශයෙන් ඉඳී ගන්නවනම් ඒ අනුව ඉදිරියට ගමන් කරනකොට මේක බාහිරින් බලපාන ආවේ සබ බලධාරී දෙවියෙක් නැtei කියලා විස්තර කරගෙන ඉදිරියට යනවා අන්න ඒ අවස්ථාවේ යෝගාවචරය අත්දකින්න ආවේ නාම රූප විසද භාවයක යථා භූත ඥානය කියලා සුත්‍රජානන් වහන්සේ ඥාන වැඩ පිළිවෙලින් සඳහන් කරනවා. එහෙම නැත්නම් සත්‍යච්ඡ පරිග්‍රහ ඥානය කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ ප්‍රත්‍යය සහිතවම හේතුව අත්දැක ගන්නවා. තමයි ඉඳ ගන්න වෙලාවේදී යෝගාවචරය එයින් අතර වෙන්නේ මේ ඉඳ ගැනීමේ හේතුවක් දැක ගන්නා සුළුේ සෑම දෙම මනස්කාරයක හසු කර ගන්නා සුළු භාවනා කරනකොට ප්‍රත්‍යය වැටෙනවා ඉඳ ගැනීමේ චේතනාව අන්න ඒ විදිහට ප්‍රථම වශයෙන් නාම රූප විනිශ්චය කරගෙන නාම රූප වෙන් කරගෙන ඊගාවට මේ හේතුප්‍රත්‍යය දකිමින් සත්‍යයේ පරිග්‍රහ ඥාන වශයෙන් විදිහට වෙනකොට යෝගාවචරයට පැහැදිලිවම තමන් පිළිපියා වූ මේ විපස්සනා සම්මා දිට්ඨියේ රඟ පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ශ්‍රද්ධාව ගැඹුරක් තියෙන බව. ඕකප්පන ශ්‍රද්ධාවකට පිළිතිය ලැබෙන ආනිසංස මේකය කියලා වැටෙන්න පටන් ගන්නවා. මේ විදිහට දිගින් දිගට සිදුවෙනා වූ ක්ෂණ ක්ෂණ වශයෙන් සිදුවෙනා වූ මේ අවබෝධය ඇත්ත වශයෙන්ම ඉස්තිර වශයෙන්ම Tamanthට තහවුරු කරගන්න යෝගාවචරයට ඇතුළතින්ම අර ඕකප්පන ශ්‍රද්ධාවෙන් වඩා වඩා ශ්‍රද්ධාව ඇති කරලා දෙනවා. එතකොට ඒ ශ්‍රද්ධාවට ශ්‍රද්ධා බලය කියලා කියන්න පුළුවන්. වැඩ ගන්න පුළුවන් ශ්‍රද්ධාවල. ඒ වගේම ශ්‍රද්ධා ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නිසා වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව ආදී අනෙකුත් ඉන්ද්‍රියන් පෙළ ගැසී එන්න පටන් අර ගන්නවා. එතකොට අර ගැඹුරෙන් පිළිපියාව ශ්‍රද්ධාවෙන් ගැඹුරෙන් ඵල ප්‍රයෝජන යෝගාවචරයට මතුවෙනකොට තමන් මුළු ජීවිතයේදීම පවතිනා වූ මේ අන්ධකාරය ක්‍රමයකට වැඩ කිරීමෙන් ක්ෂණයකට ගලවා ගන්න හැටි ඒ ක්ෂණය දිගට පවත්වාගෙන යන හැටි කියන විදිහට ඉදිරිපත් වෙනොත් ඒ යෝගාවචරය මින් ඉදිරියට පියවර තබන්නේ විපස්සනා ඥාන වැඩ පිළිවෙලට. මේ විපස්සනා ඥාන වැඩ පිළිවෙල දිගින් දිගට දිගින් දිගට කටයුතු කරමින් මේ තමයි යාන්ත්‍රකට අත්දැකගත් ආ වූ දේ නැවත නැවතත් ඉඳගැනීම හිටගැනීම වාරයක් පාස කටයුතු කරන යනකොට මේ විපස්සනා ඥාන තහවුරු වෙනවා ඊට පැතිවලින් ශක්තිමත් වෙනවා වැඩි වෙනවා අවසානයේ කිසියම් කෙලෙකකට ඒ කියන්නේ සක්කාය දිට්ඨිය අර කියන විදිහේ දිට්ඨිය ඇති කරන විචිකිච්ඡාව සැක ඇති කරන සීලබ්බත පරාමාස නොකල යුතු දේ කරන කල යුතු දේ නොකරන විවිධ සීල කොට කියන මේ දේවල් කියන සංයෝජන මුළු මුද්‍රා දපන්න පුළුවන් ශක්තියක් මේ තුල අස්කැවෙන්න ගන්න. ගැම්මක් ඇති වෙන්න ගන්න. ඒ ගැම්ම පැවැත්ම යෝගාවචරයාගේ යුතුයකම. කල්යාණ මිත්‍යා වශයෙන් මේ කාරණා මතක් කර දීලා අනේ මේ අත් මේ දේ හරියට දැකලා ඒකාන්ත වශයෙන් මේ කල්යාණ මිත්‍ර ගුණ හරි කල්පනා කරලා නැත්නම් බුදු ගුණ හෝ කල්පනා කරලා දහම් ගුණ හෝ කල්පනා කරලා සංඝයාගේ ගුණ හෝ කල්පනා කරලා කර්මයේ කර්මතලය ගැන බය දැකලා හෝ භවයේ බය දැකලා හෝ මේ දේ අත්දා බලක්වා ඒ අත්දා බැලීමෙන් තමන් වශයෙන් වර්තමාන වශයෙන් මේ සක්කාය දිනපත් කරගන්නවා කියන අනුකම්පාවයි මෙතන තියෙන්නේ. ඒ අනුකම්පාවෙන් දෙන උපදෙස් ඊටම ගෞරවයෙන් ඊටම හැලකිල්ලෙන් ඊටම ඇදහිල්ලෙන් ධාරාවෙන් කටයුතු කළොත් මේ දේ හරියන බව නම් බුදුරජාණන් වහන්සේ සාක්ෂි. ඒ නිසා අපි මේ ධර්ම දේශනාවේ අවසාන වශයෙන් ඉදිරිපත් කරගන්නේ මේ කෙවෙනා වූ සරල උපදේශපන්තිය ගෞරවයෙන් සද්ධාවෙන් අධිහිල්ලෙන් අපට කරගන්න ලැබේවා. එසේ කර ගැනීමෙන් අපට මේ නාම රූප වෙන්කොට දර ගන්නා වූ හේතු ප්‍රත්‍ය ධර්ම නාම රූප සම්බන්ධතාවය දැනගන්නා වූ ඥාන වහවහ වීර්ය කරන වාරයක් පාසා ලැබේවා. අපේ මේ වීර්ය දිගින් දිගට පවත්වාගෙන යෑමෙන් විපස්සනා ඥාන වැඩ පිළිවෙල අවසානයේ කවර කවර සිතින් ප්‍රාර්ථනා කරන්නා වූ මාර්ගඵල ඥාන අවබෝධයෙන් නිවන් සාක්ෂාත් කර ගැනීමට ඒකාන්ත වශයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේකට අදාළ වෙන නාම රූප ධර්ම සම්බන්ධතාවයන් පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු ඇතුළු අපට ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරනවා. කරන්නේ සේනාසන වාසී පූජ්‍යපද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ.